ඊළඟට ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කිරීමේදී අප අවධානය දිය යුත්තේ ටැප් එකක් අරින විට එහි සීතල බවටද රස්ණයටද එසේ නොමැතිනම් අපගේ ඉරියව්වලටද මේ මොහොතේ සිටීම පමණක් ප්‍රමාණවත්ද <laughs> ඉතින් ඒකටත් අර කතාවම තමයි කියන්න වෙන්නේ. ඉතින් මොකක් හරි එකකනම් අපි ඉන්නේ. ඉතින් එතන ඒකාග්‍රතාවය වැඩෙන්න හේතුන. හැබැයි ඒක රස්නේද සීතලද කියලා දැනෙන්නත් ඕන. ඊට පස්සේ ඒකට මගේ මනස ඇති වෙන ප්‍රතික්‍රියාව ගැන දැනෙන්නත් ඕන. මගේ ඉරියව්ව තියෙන හැටි ගැන දැනෙන්නත්. මොකද ඉරියව්ව තියෙන හැටි දැනෙන්න නැත්නම් කකුල තියෙන තැන පැටලලා ඒක ඇදගෙන වැටලා අස්ති බිඳෙන්නට පුළුවන්. අරක සීතලද රස්නේද කියලා අවධානය තිබුණ නැත්නම් ඒකේ උණු වතුර આવොත් අත පිච්චෙන්න පුළුවන්. ඒතර මේකට ඇති වෙන මනෝභාවය මොකද්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් මට ලෝභ ද්වේෂ මෝහ ගැටීම් ඇලීම් ඒ ඒ සම්බන්ධව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සමස්තය ගැන අවදියෙන් ඉන්නට ඕන විදර්ශනාව වඩනවා නම්. ඉතින් ඒක එහෙම අවදියෙන් ඉන්න අමාරු නම් ටික ටික පුහුණු කරන්න. ඉතින් සමතේදී නම් අපි එක කාරණයකට අවධානය යොමු කරලා ඒ තුල ඒකාග්‍රතාවය දියුණු කිරීමයි කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒකට අපි ඉස්සෙල්ලා ප්‍රශ්නෙන් ඒකට අවශ්‍ය උත්තරය යට ලැබෙන්නේ නැති.